වෛද්‍යවරයෙක් හැටියට මස්මාළු අනුභව කරන්න රෝගියෙකුට මඟ පෙන්වන්න වෙනවා සමහර වෙලාවට. එතකොට මේ මේ මස් වර්ග අනුභව කරන්න, මේ මේ මාළු වර්ග අනුභව කරන්න. මේවා තමයි ඔය රෝගියට හොඳ. එතකොට මේ මේ මාංශ කොටස් තමයි ඔය රෝගියට ගැලපෙන්නේ කියලා මෙහෙම වර්ග කරලා නියම කිරීම පාපයක්ද කියලායි අහලා තියෙන්නේ. මොකද හිතෙන්නේ? ආ? ඒක තමන්ගේ චේතනාවත් එක්ක තමයි තේරෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ අහන්නට හේතු වෙලා තියෙන්නේම ඒකේ ගැටලුවක් තියද කියන පොඩි සංකාවක් සිතට මතුවලා තියෙනවා. හැබැයි Taman ඒ සංඛාව තහවුරු කරගෙන දැන් මම මේ මස් කන්න කිව්වා දැන් ඒකෙන් මට පෞ සිද්ධ වෙයිද කියලා එහෙම ඒ සංකල්පනාව දියුණු කරගත්තොත් Tamanගේ සිත දූෂ්‍ය වීම නිසා යම් කර්මයක් අකුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි මම මේ රෝගියාට ප්‍රතිකාරයකුයි නියම කරන්නේ මරාගෙන කන්න කියනවා නෙමෙයි නේද? එතකොට විකුණන්න තියෙන තැනකින් මාංශයක් මරපු සතෙකුගේ මාංශයක් අරගෙනනේ අනුභව කරන්නේ. එතකොට මේ මරපු සතෙකුගේ මාංශය මෙන්න මේ කොටස මේ රෝගෙට යෝග්‍යයි කියලා ඒ විදිහට නිගමනය කිරීම රෝගියාට ප්‍රතිකාරයක් හැටියට කරුණා මෛත්‍රියෙන් කරනවා නම් එතන කිසිම පාපයක් නැහැ. ඒක රෝගී රෝගියෙකුට රෝගයෙන් නිදහස් වෙන්නට මඟ පෙන්වා දීමේ ප්‍රතිකාර කිරීමේ උසස් කුසලයකුයි එතන සිද්ධ වෙන්නේ. කිසිම අඩුවක් නැතුව හොඳ පරිපූර්ණ කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි තමන් තුළ පසුතැවීමක් ඇති කරගත්තොත් ඒ පසුතැවීම පදනම් කරගෙන යම් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එහෙම පසුතැවෙන්න අවශ්‍යතාවයක් කොහෙත්ම එතන ඇත්තේ නැහැ.